හෙළ නිවහල් ගති පෙරමුණ ගාවා හෙළ මිනිසුන් සතු බලමතු වේවා හෙළ ගති ගුණ නිතරම සුරකේවා හෙළ නාමෙත ලොව කල්පි බිදේවා ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා මේ පින් බරපැතුම් ඔබට හිතවත්ම සිටියෙක් වෙන්න වෙදී ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ දකුණු තලංගම ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම වාසී විනයාචාර්ය පූජ්‍යපාද හබුරුගල ධම්මසිද්ධි ස්වාමින්ද්‍රයන් වහන්සේ පින්වත්නි ධර්ම ශ්‍රවණයට පෙර අපි පංචේ සමාදන් වීමට নমස්කාරය කියමු.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 මංචන්තේ නමස්සෙනියං නමස්සමානෝ රතනන්තයං යං පුඤ්ඤාභිසන්දං විපුනං අනන්තං තස්සානුභාවේන හතන්තරායෝ ඉදං ිතං ජේතවනං හිසි සංඝේ නිසේවිතං ආවුන්තං ධම්මේ රාජේන පීති සංජනනං මමේ කම්මං විඤ්ඤාච ධම්මෝ චේ සීලං ජීවිතේ මුන්තමං ඒතේන මංචා සුඤ්ජන්තේන ගොන්තේන ධනේනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමන්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං තන්ත විසුඤ්ජති සාරිපුන්තෝ වේපඤ්ඤායේ සීලේනුපසමේනච යෝපි පාරගතෝ බින්කු ඒතාව පරමෝසියාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දිනේ ධර්ම දේශනා සඳහා මා මාතෘකාවේ තබා ගන්න යෙදුනේ දේවතා සංයුත්තේට අයත් ගාථා පන්තිය මෙමෙ ගාථා පන්තිය පළමුවෙන් ප්‍රකාශ කර තිබෙන්නේ අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා විසින් ලෝතරාබ්ද්‍රයන් වහන්සේ වෙත පැමිණ. එතකොට මේ අනාථ පින්ඩික දිව්‍ය පුත්‍රයා පිළිබඳ කෙටියෙන් නමුත් හැඳින්වීමක් කළ යුතුව තිබෙනවා. අනාථපිණ්ඩික කියන නාමය ඉරාඳ වගේ බෞද්ධ ලෝකයාට අතර ප්‍රසිද්ධයි. අනාථපිණ්ඩික සිටුතුමා කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්මයන් පුරාගෙන පැමිණියා. ලෝතර සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ අග්‍රදායකයා වම්මා කියලා. ඒ වගේම තමයි විසාකා මහා උපාසිකාව. එතන මේ අනාථ පින්ඩික සිටුතුමා මේ කල්ප ලක්ෂයක් තරම් දීර්ඝ කාලයේදී එම ඨානාන්තරය ලබා ගැනීම සඳහා දෙන ලද දාන වස්තුන් ප්‍රමා උපමා වශයෙන් පෙන්වීම පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ මහා පොළවේ තිබෙන පස්වලට වඩා දාන වස්තුන් එතුමා ඔය කල්ප ලක්ෂයක් තරම් කාලය තුලදී පරිත්‍යාග කරන් තියදුනා. සේ දාන ආදී පින්කම් කරමින් සීලාදී ගුණ ධර්ම දියුණු කරමින් සමතිපස්සනා භාවනා වඩමින් එතුමා පාරමී පුරාගෙන ඇවිල්ලා අපේ ලෝතුරා සම්මා සම්බුදුරයන් වහන්සේ අලුව පහළ වෙන සමයේදී එතුමා සවැත් නුවරේ මහා සිටුවරයෙක් වශයෙන් කටයුතු කළේ. එතුමාගේ ව්‍යාපාර කටයුතු කීපයක්ම තිබුණා. එතුමාගේ ඥාති සම්බන්ධයක් තිබුණා රජගහනුවරේ මහා සිටුවරයා සමග. තමාගේ සොහොයුරිය එතුමා ආවාහ කරගෙන තිබුණේ. ඒසා රජගහ නුවරයි රැමත් නුවරයි කියන මේ දෙක අතර සමීප සම්බන්ධතාවයක් තිබුණා. මේ අනාථපිණ්ඩික මහා සිරිතුමාට ව්‍යාපාර කීපයක් තිබුණා අතර එතුමා සවැත් නුවර සිට රජගහනුවර දක්වා ගැල් 500 ආදී වශයෙන් රැගෙන ඒවායේ රජගහනුවර නැති භාණ්ඩ සවැත් නුවර සිට පටවාගෙන ගිහිල්ලා ඒදී අලිවි කරලා සමත්නුවර ප්‍රදේශයේ නැති භාණ්ඩ ආපසු වෙනකොට එහෙන් අරගෙන සමත්නුවර දක්වා පැමිණෙනවා. එතෙන් මේ ක්‍රමයෙන් දෙරාට අතර භාණ්ඩ හොමාරු කරගනිමින් ව්‍යාපාර කටයුතු කරමින් විශාල ධනයක් එතුමා හොයාගෙන තිබුණා. ඒ වගේම එතුමාගේ බැංකු ණය ක්‍රම තිබුණා. ණය දෙන බැංකු ක්‍රම තිබුණා එතුමාට. මේ විදිහේ ව්‍යාපාර කටයුතු කරමින් ඉන්න එතුමා යම් කාලයක සවැත් නුවර සිට රජගහනුව දක්වා යනවනම් කල්ැතුව තමාගේ සහෝදරියට එන්නත් සහෝදරියගේ මහත්මාණන් වෙනේ ඒ රජගහනුවර මහා සිටුවරයාට දැනුම් දෙනවා. රජගහනුවරට පිවිසෙන ద్వාරය ළඟදී විශාල පිරිසක් ඉදිරියට පැමිණිලා තාම ගෞරවයෙන් පෙරහරකින් තමයි මෙතුමාව ඒ රජගහනුවර මහා සිටුවරයාගේ මාලිගය දක්වා කැඳවාගෙන යන්නේ. ඔබ යන අතරතුරේ දිනක් එතුමා තමාගේ පැමිණීම සහෝදරයට එවාගේම සිටුමාට දැනුම් දුන්නා කීප වතාවක් පණිඩය වූ කිසිම කෙනෙක් පෙර ගමන් කරේ නැහැ. මොකක් හරි කරදරයක් වෙලා දන්නේ කියන හැඟීමෙන් එතුමා ගියා සිටුමාලිගේ සිටුමාලිගට යන විට විශාල සංවිධානයක් යෙදී සිටිනවා සිටුතුමා මහා මංගල උත්සවයකට වාගේ ඉතින් එතුමා අහනවා මොනවද මේ සංවිධානයේදී සිටින්නේ කියන්නේ නෑ එහෙ මෙහෙ දුවපැන ඇවිදිමින් තමාගේ වැඩ කටයුතු සංවිධානය කරනවා ඒ වැඩ ඔක්කොම නිම වුණෙන් පස්සේ තමයි ඇවිල්ලා දෙදෙනා සාකච්ඡාවේ දුනේ. ඇව්වා මොකද ඒට මංගල උත්සවයත්. එහෙම නැත්නම් බිම්බිසාර මහ රහතුමා ප්‍රමුඛ සිවුරංග සේනාවට හෙට දින සංග්‍රහයක් කරනවද? නෑ ඒ දෙකම නොවේ. එහෙනම් මොකද්ද? ලෝතර බුදුරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හිර දෙන අපේ නිවසේ දානයක් දෙනවා. ඒතර බුද්ධ යන වචනේ ඇහෙනකොට අනාථ පින්ඩික සිටුතුමාට මහා පුදුමාකාරී සන්තෝෂයක් ඇති වුණා. ඒ කාලේ බුද්ධ යන වචනේ පාවිච්චි කරපු තවත් ආගමික නායකින් විශාල පිරිසක් හිටියා ඉන්දියාවේ. එනිසා අසා සිටියා මේ ඇත්ත බුදුන්මද? ඔව් ඇත්ත බුදුන්මයි. දෙතුන් සැරයක් මසල තමයි සිහිය එළවාගෙන බොහොම සන්තෝෂයටපත් වුණේ. එවලේ මනාත පිළිජෙත්තුමා සූදානම් වෙනවා ලෝතුරා බුදුරයන් වහන්සේ සොයාගෙන යාමට ඉන්න තැන දැනගෙන. තොරස රජගහනුවර සිටුතුමා කියන අන්නර පේන වනරාජී ලෝතුරා බුදුරයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ වැඩ සිටින්නේ ඒ වුණාට දැන් යන්න සුදුසු වේලාව නොවේ. හෙට යන්න පුළුවන් එළිය වුණාම මේ දෙදෙනා අතර සිරිත් පරිදි ආහාර පාන ආදී අරගෙන සාකච්ඡාවේදීලා රාත්‍රී කාලේ නින්දට බැස ගන්න. ඒ වුණාට මොකද මාලිගයේ සිරු දෙනාම නින්දට ගිහිල්ලා මෙතුමා නින්ද යන්නේ නැහැ. වඩා පිටා හැමතැනම මහා දවල් වගේ ආලෝකේ පේන්න පටන් ගත්තා. දොරවල් ඔක්කොම ඇරලා මාලිගයෙන් එළියට ආවා වීතිය හැමතැනම ආලෝකයේ තියෙන දවල් වගේ. පාරේ කිසි කෙනෙක් නැහැ. ඒ වුණත් එතුමා නගරයෙන් පිටවෙන දොරටුව බලා ගමන් කරනවා. එදා මේ මහා ద్వාරයේ ඇරලා මෙතුමාගේ පැමිණීමේ දැනගත් දෙවියන් විසිනුයි මේ මේ මහා දොරටුව විවෘත කළේ. එක්කෙනෙකුට දෙන්නෙකුට අරින්න පුළුවන් දොරක් නොවේ. මේක සාමාන්‍ය අද කාලයේ කියනවනම් පෙරවරු 6ට පමණ මේ දොරටුව විවෘත කරන්නේ. මොහොත එදා මහා රාත්‍රියේ මේ දොර ඇරලා. එතුමා දොරටුවෙනොත් පිටත් වෙලා දැන් යනවා අර සීත වනයේ බලාගෙන. මේම යන විට එතුමාට හමු වෙනවා මහා අමුසෝණක්. අමුසෝණේ මල කඳන් නිකන් පොළුව මත දාලා තියෙන. මේ මල කඳන් එකක් දෙකක් බෑගෙන පිට එතුමාට බීතියක් සිටේ ඇති වෙනවා. ඒ වෙලාවේම ආලෝකයේ අතුරුදහන් වෙනවා. එතුමා දැන් ආපසු හැරි එන්න සූදානම් වෙනවා. නමුත් එතුමාට එන්න දෙන්නේ නැහැ. ලෝතරා බුදුරයන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරපු යක්ෂයෙක් ඉන්නවා මේ අමුසෝණේ. එතුමා කියනවා මහා සිතානිනී ලෞතුරා බුදුරයන් වහන්සේ වෙනුවෙන් ඉදිරියට ලැබූ පියවර පස්සට ගන්න එපා. ලෞතුරා බුදුරයන් වහන්සේ වෙනුවෙන් එක පියවරක් ඉදිරියට තබනවනම් ඒ කාලය තුල ඇතිවන කුසල ශක්තිය උපමාවකින් කියනවා නම් රාජ්‍යරුවන්ගේ රාජරත ලක්ෂයක් එවාගේම රාජ්‍යරුවන්ගේ ආජඤ්ඤේ අස්වැයෙන් ලක්ෂයක් යදූ රත ලක්ෂයක් එවාගේම රාජ කන්‍යාවන් ලක්ෂයක් ਸਰවා බලණයෙන් සරසන ගත්තනම් මෙන්න මේ වස්තුන් ඒක රාශි කරලා ගත්තොත් බොහොම ලොකු වටිනාකමක් තිබෙනවා. ඒ වුණත් මහා සිතානනේ ලෝතුරාබ්දයන් වහන්සේ වෙනුවෙන් එක පියවරක් ඉදිරියට තබන කොට ඇතිවෙනේ මනසේ ඇතිවන ධර්ම ශක්තිය මේවා හා සංසන්දනය කරන්න ගියොත් ඒ කී සියලුම වස්තුන් වැටෙන්නේ සොළොස් වෙනි කලාවටයි. මේ සොළොස්වෙනි කලාව කියන එක මම සාමාන්‍යයෙන් හඳුන්වා දෙන්නම්. අපේ බුද්ධිමත් පිනතුන් බොහෝ දෙනා දන්නවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ගිනි කූරා. මේක අපි 16කට කරනවා. කොටස් 15ක් පැත්තකින් තියලා අර 16 වෙනි කොටස අයිමත් 16කට කරනවා. මෙන්න මේ ක්‍රමයෙන් 16 වතාවක් කඩලා ශේෂවන එකට කියනවා 12 වෙනි කලාව කියලා. ඒතර ගිනි කූරකින් නම් 12 වෙනි කලාව වශයෙන් අපිට පරමාණුවක් තරම් දෙයක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ යක්ෂ රාජයා අනාථපිණ්ඩික මහසිරිතුමාට කියන්නේ අර හේතකේ සම්පත් සතං හන්ති සතං අස්සා සතං අස්ස තරී රතා සතං කඤ්ඤා සහස්සානි ආමුත්ත මණි කුණ්ඩලා ඒකස්ස පද වීත්‍යාරස කලං ආගන්ති සෝනසින් අර ඒ සියලුම සම්පත් රජුවන්ගේ හස්තේ ලක්ෂයක් එවාගේම ආජඤ්‍ය ආශ්‍රයෙන් යදූ රත ලක්ෂයක් රාජකන්‍යාවන් ලක්ෂයක් සර්වාභරණයෙන් සරසා ගත්තනම් ඒ ඒ සම්පත් සියල්ලක්ම වැටෙන්නේ අර 15 වෙනි කලාවටයි. ඒසා මහා සිතාරණේ පසුබට වෙන්නේ පාපසරී යන්න එපා ලෝතුරා වෙනි බුදුරයන් වහන්සේ වෙනුවෙන් ඉදිරියට ගමන් කරන්න කියලා ඉල්ලීමක් කළා. ඒතර මේන් දිරිගැන්නෝ අනාථපිණ්ඩික මහා සිරිතුමා නැවත පෙරට ගමන් කරනවා. ඔහුම ගමන් කරන අවස්ථා තුනකදීම මේ බිය ඇති වුණා, අඳුර ඇති වුණා, නැවත නැවත මේ යක්ෂරාජයා මෙතුමාව දිරිගැන්වුවා. දැන් ලෞතර ආබ්ද්‍රයන් වහන්සේ වෙත මොහු ගමන් කරනවා. බියෙන් සැකෙන් තොරව ආලෝකයේ හැමතැනම පැතිරී ගොස් තිබෙනවා. ඒ ආලෝකය ඇති නිසා දැන් ඔහු බොහෝම සන්තෝෂයෙන් ගමන් කරනවා පෙරට. ওই දවසේ ලෞතර ආබ්ද්‍රයන් වහන්සේ දැක්කා කල්ප ලක්ෂයක් මුල්ලේ පාරමී පුරන ලද අනාථ පින්ඩික මහා ආශිර්තුමා තමන් වහන්සේ සොයාගෙන පැමිණෙන බව ලෝතරා බුදුරයන් වහන්සේ ඔහුට පේන ටිකක් සක්මන් කරන ඉරියේ එවෙනාවේ මොහු කල්පනා කරනවා මේ කාන්තේම ලෝතුරා සම්මා සම්බුදුරයන් වහන්සේ නම් මාගේ මව්පියන් මට ලැබූ නම මේ රටේ කවුරුවක්වත්ම දන්නේ නැහැ අනේ මව්පියන් මට ලැබූ නම කියලා මා ඇමතුවොත් නම් මා පිළිගන්නෝ මේ ලෝතුරා බුදුරයන් වහන්සේ කියලා. ලෝතුරා බුදුරයන් වහන්සේ උ සමීප වෙන විටම සුදත්ත මෙහි එන්න කියලා ඇමතුවා. හරිම සන්තෝෂයි. මේ සුදත්ත කියන නම තමයි දෙමාපියන් ඔහුට ලැබුවේ. ඔහු දුගිය මගේ යාචකාදීන්ට ආහාර පාන ආදී නොමිලේ බෙදා දෙන නිසා සමාජයෙන් ලැබූ නම තමයි අනාථ පින්ඩික කියන්නේ. එතකොට මෙතුමාට මේන් බලවත් සන්තෝෂයක් ඇති වුණා. ලෝතර බුදුරයන් වහන්සේගේ පාමුල වැටි වන්දනා කරන ලද අනාථ පින්දික සිරිතුමා ලෝතර බුදුරයන් වහන්සේගෙන් ඊටාම ගෞරවයෙන් අසා සිටිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාත්‍රියේ හොඳ නිින්ද ගියාද කියලා ඊට. ලෝතර බුදුරයන් වහන්සේ ගාථා දෙකකින් එකට පිළිතුරු දී වදාළා. සම්බෙදාවේ සුඛං සේති බ්‍රාහ්මිනෝ පරිනිම්බුතෝ යෝනලිම්පති කාමේසු සීති භූතෝ නිරූපදී සම්මා ආසන්තියෝ චෙන්त्वा විනේය හදයේ දරං උපසන්තෝ සුඛං සේති සම්තිං පම්පුඤ්ඤ චේතසෝ අත්‍ර ලෝත්‍රාබ්ද්‍රයන් වහන්සේ මේ ගාථා දෙක වදාරණ විට සංසාරේ පාරමී පිරීතු වූ අනාත්මික මහා සිරිතුමාණන් දහසක් නයින් ප්‍රතිමන්දී සෝවාන් මාර්ගඥාණයෙන් උතුම් වූ අමාමහා නිවන් සුවාබෝධ කරගත් මේ ගාථාවෙන් බුදුරයන් වහන්සේ වදාළේ <clears throat> සංසාරගත ලෝභ දේශ මොහ ආදී කෙලෙසුන් ප්‍රහාණය කරන ලද ඒ බ්‍රාහ්මණ සංඛ්‍යාත රහතන් වහන්සේ කාමයන්හි කිසි ඇලීමක් නැහැ. කාමයන්හි ඇලීමෙන් මිදිලා සිසිල් වූ හදවතක් ඇතිව සිළුම කෙලෙස් උපදීන්ගෙන් මිදුණා නම් අන්න ඒ බඳු උත්මයෝ ඒවා සෑම කල්හිම සැපසේ නිදා ගන්නව බව බුදුන් වහන්සේ වදාළා. නිදා ගැනීම පමණක් නෙ සෑම ඉරියව්වක්ම සැපසේ ගත කරන බව බුදුන් වහන්සේ වදාළා. සම්මා සත්‍යෝ චිත්තාදී වශයෙන් ප්‍රකාශ කරවදාලේ මේ කෙලෙස් උල් අපේ හදවත්වල පහළ වුණාම ඒක හරියට මහා උලක් යන්න වගේ මහා දෙපැත්ත කැපෙන පිහියක් හදවතේ ඇනලා තියෙන වගේ තමයි මේ කෙලෙස් సంతානයේ පහළ වුණා. අන්නේ කෙලෙස් උල් ගලවලා දැම්මනම් යම් කෙනෙක් ඒ කෙලෙස් ගලවලා දැම්මෙන් පස්සේ මහා පුදුම සාන්ත ගමක් හිතේ ඇති වෙනවා. අනේ සාලෝත්‍රා බුදුන් වහන්සේ වදාළේ අර සියලුම කෙලෙස් සුල් ගලවලා දාලා තියෙන නිසා කෙලෙස් දරතයන්ගෙන් මිදුණු නිසා උන්වහන්සේ සාන්ත සතපිච්ච බව. මෙන්න මේ ධර්මයේ ඇහෙනකොට තමයි එතුමාට සෝවාන් මාර්ගඥානී නිවන් අවබෝධ වුනේ. නිවන් අවබෝධ කරගෙනයි දැන් බුදුරයන් වහන්සේම සාකච්ඡාවට ඉරමුනේ. බුදුරයන් වහන්සේගෙන් සාකච්ඡා කරලා කියනවා ස්වාමීනි අද අපේ නැගණියගේ මාලිගයේ බුදුපාමොක් සංඝරත්නය දාණය පිළිල වෙනවා. හෙට දිනේ මා කෙරෙහි අනුකම්පාවෙන් මාගෙන් දාණය බාර ගන්නසේක්වා කියලා. බුදුරජාන් වහන්සේ ඥානව ඒ පිළිගෙන වදාළ. ඊළඟට නැමත කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම කැමැති ලෝතුරා බුදුරජාන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයේට අපේ ගම්පලාතේ සවැත් නුවරේ ආරාමයක් කරලා පූජා කරන්න. බුදුරයන් වහන්සේ අවසර දුන්නා මහා සිතානෙනි රාත්‍රී කාලයේ ගෝසාව නැති දමල් කාලයේ මහ ජනතාව නිතර නොගැවසෙන ගමට වඩා දුර නොවන ගමට වඩා ලං නොවන ප්‍රදේශයකයි බුදුරු වාසය කරන්නේ කියලා. අර කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු නිසා මෙතුමාට මේ වදන වහාම වැටහුණා. වැටහිලා ප්‍රකාශ කරනවා ස්වාමී භාගතුන් වහන්සේ කාරණා මට ඉතා හොඳින් වැටහුණා මං ඒ වගේම ස්ථානීයක බුදුපාමොක් සංඝරත්නයට ආරාමයේ කරනවා අප කෙරෙහි අනුකම්පාවෙන් සමත් නුරට වැඩමවන්න ඕන කියලා බුදුරජාන් වහන්සේ ආරාධනාවක් පිළිගත්. දැන් එදා දවසේ තමාගේ නැගණිය නැත්නම් රජගහනුවර සිටුතුමා සහ නැගණිය ඇතුළු පිරිස බුදුපාමොක් මහා සංඝරත්නයට ඔවුන්ගේ මාළිගයේ දානීය පිළියෙල කළා. දන්වලන අවසානයේ දම්දිසූ බුදුරයන් වහන්සේ ආපසු මේ සීතවණේ බලා වැඩම කරවදාලා. පසුවදා මෙතුමා දැන් දානීය පිළියෙල කරන සූදානම්. රජගහනුවර මහරජතුමා බිම්බිසාර මහරජතුමා බිම්බිසාර මහරජතුමා මොහුට දැනුම් දෙනවා ඔබ හෙට දින බුදුපාමොක් සංඝරත්නය දානයක් දෙන්න සූදානම් බව මට ආරංචි මමත් ඒකේ කොටස්කාරයෙක් වෙන්න කැමතියි. ඒ වගේම රාජයන් අහනුවර සිටුවරයාත් ඒ අදහස ප්‍රකාශ කළා. ඒ වගේම ඒ නගරවාසීන් ප්‍රකාශ කළා. නෝතේතුමා කියන මට කාගේවත් උදව්ව අවශ්‍ය නැහැ. මාළගේ සියලුම සම්පත් තිබෙනවා. මට සෑම පිරිස ඉන්නවා මට මා සමග පැමිණි පිරිස ඉන්නවා දානේ පිළි කරන්න. ඒ වගේම අමුද්‍රව්‍ය සියලුම උපකරණ තිබෙනවා. අනේසා මා ඊටාම සන්තෝෂයි මට කරන ලද ඉල්ලීම. නමුත් මම ඒ කටයුතු ඔක්කොම සංවිධානය කළ ඉවරයි. එහෙම කරලා එතුමා එක දවසක් දන් දෙල නතර වුණේ නැහැ. පිට පිට දින හතක්ම දන් දුන බුදුපාමොක් සංඝරත්නයට. දන් දීලා ඊට පස්සේ බොහොම සන්තෝෂයෙන් ධර්ම ශ්‍රවණය කරලා එතුමා පැමිණි කාර්යය නිම කරලා ආපසු සවැත් නුර බලා ගමන් කරන ගමන් යොදුනක් යොදුනක් පාසා ආරාම ඉදි කරා. යොදුන් 45ක් පමණ තිබෙනවා රජගහ නුවර සිට සවැත් නුවර දක්වා. එක යොදුනක් ලෞතුරාබ්දයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පාගමනින් වැඩම කරලා එදා රාත්‍රියේ එම ආරාමේ විවේකගෙන පසුවදා නැවතත් පාගමනින් වැඩමවමින් පලාත් වාසින දම් දෙසමින් ඒ වාගේම තිසරණ සහිත පංචශීල ආදී සීලයන් පිළිටුවමින් පැවිදි වීමට කැමැතිය පැවිදි කරවා ගනිමින් මෙන්න මේ ක්‍රමයෙන් වැඩම වීමට කටයුතු සංවිධානය කරා Taman ආපසු සවැත්නුවරට ගියේ ආරාම 45 කරලා. ඒ ගිහිල්ලා හිට බුදුරජාන් වහන්සේගෙන් අවසර ලැබිච්ච පරිදි අර ආරාමයක් කිරීමේ සුසු භූමියක් සවැත්නුවර පුරාම සෙව්වා. සොයාගෙන සොයාගෙන යනකොට එකම තැනයි ලැබුණේ. ඒක සාමාන්‍ය තැනක් නෙවෙයි. කකුසඳ කොණාගමන කාශ්‍යප යන ලෝතුරා බුදුරයන් වහන්සේලා තුන්නමතම ආරාම කරවන ලද භූමියයි. මේ කාලයේ වෙන විට එම භූමිය ජේත කියන කුමාරයා සතුව තිබුණේ එතුමාගේ මහා උයන පිහිටා තිබුණේ මෙතන. ඒත් මෙන්න මේ භූමිය ගන්න එතුමා කතා කරා ඒ ජේත කුමාරයා සමග. ජේත කුමාරයා භූම ටිකක් ආඩම්බරයෙන් වගේ පිළිතුරු දුන්නා. මහා සිතායනි මේ උයන දෙන්නේ නැහැ පොළවේ කහවණු කාසි එකින් එක ගැටෙන්න තුනේ කරුවත් කියලා. මෙතුමා ආත්පොළ සංඝහල සිනාසිලා කිව්වා එහෙනම් කුමාරය දැනගන්න මම ගත්තා කියලා. එතුමා එදා තිබිච්ච නීතියට අනුව නඩු පැවරුවා මේ ඉඩම පිළිබඳව. නඩුවෙන් තීන්දුව වුණා මෙබඳු වචනයක් කුමාරයා ප්‍රකාශ කළ තිබෙන නිසා එසේ කහවණු තුනේ කළොත් දිය යුතු ඉඩම කියලා. ඒ අනුව එතුමා තමාට සත්මුතු පරම්පරාවකින් ගොඩ ගැසී තිබෙච්ච රන් කහවණු ගෙල් ගණන් ගෙනල්ලා මේ පොළවේ තුනී කරනවා කහවණුවෙන් කහවණුවකට හේතු වේ. ගලක් හම්බුණා නම් ගහක් හම්බුණා නම් පොකුණක් හම්බුණා නම් මනිනවා ඒ වට ප්‍රමාණයෙන් එතන කහවණු ගොඩක් දානවා මෙන්න මේ ක්‍රමයෙන් කහවණු දැන් 18 කෝටියක් තුනී කළා ඉදමින් තාම භාගයයි එවෙලාවේ මේ ජේතු කුමාරයා මේ කාර්ය දැකලා එතුමා සමග සාකච්ඡා කරලා කියනවා මහා සිතානේ මොකද්ද මේ අරමුණ මොකටද මේ තරම් විශාල මුදලක් මේ මහා පොළොවේ තුනී කරන්නේ කුමාරය ලෞතර බුදුරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේට ආරාමයක් කිරීමටයි මා මේ මිල තුනී කරමින් මේ ඉඩම ගැනීම සූදානම් වන්නේ. ආ එහෙනම් බොහොම හොඳයි. ඉදිරි ඉඩමේ මුදල් එහෙම තුනී කරන්න ඕනේ නෑ. කහවණු තුනී කරන්න අවශ්‍ය වන්නේ නෑ. මම ඒ ඉඩම නොමිලේ දෙනවා. එපමණක් නොවේ මේ මුදල් මා මේ මුදල් වලින් මම ඒ භූමියේ ආරාමයක් කරනවා. ඔබතුමා මේ මුදල් තුනී කරන ලද කහමුණු තුනී කරන ලද භූමිය ආරාමයේ කරන්නේ. මේ දෙදෙනාම එකතු වෙලා මේ සාවිශාල මහා භූමියේ මහා විශාල ආරාමයක් කරා. සමහර තැන්වල සත් මහල් ප්‍රාසාද සක්මන් මළු දිවා ස්ථා රාත්‍රී ස්ථාන පෙම්පකුණු ආදී සෑම අංගයන්ගෙන්ම සමන්වාගත වූ ජේතවනාරාමේ මේ ක්‍රමයෙන් ඉදිකරලීම කළා. ඉදිකරන ලෞතර ආබුදුරයන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේට මේ ආරාමේ පූජා කරලා තුන් මාසයක්ම පූජා කිරීමේ පින්කම පාත්වාගෙන ගියා. ඒ සඳහා 18 කෝටියක් වැය වුණා. ඉඩම ගැනීමට 18 කෝටියයි, ආරාමයේ කිරීමට 18 කෝටියයි, තුන් මාසයක් මුල්ලේ ආරාම පූජාවට 18 කෝටියයි, මේ ක්‍රමයෙන් 54 කෝටියක් ධනය එතුමා මේ ජේතවනාරාමයේ සඳහා වැය කළා. එහෙම කරලා නිකන් හිටියේ නෑ. තමාගේ මාළිගයේ ඉදිරිපිට විශාල දානශාලාවක් හදලා ලෝතරා බුදුරයන් වහන්සේටද මහා සංඝරත්නයටද ඕනෑම වේලාවක දානීය පිළිගැන්වීමට කටයුතු සංවිධානය කළා. ආසන 2000ක් නිරන්තරයෙන්ම පනවාගත්ත ගමන් තිබුණා. එතකොට එතුමා මේ දාන කටයුතු සංවිධානය කරන ඉතාම හොඳින් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ආපු එතුමාට මේ ඉතාම පහසු ක්‍රියාවක් වුණා. සංසාරයේ පින් බලය පාරමී බලවේගයේ තුමනා ඒසා බුදුරයන් වහන්සේගේ මහා සංඝරත්නයේ සිද්ධිනාගෙන මේ සිව්පස උපස්ථානයේ තුමා ඊටා හොඳින් කළා. එතුමාට හිටියා දියණියන් තුන්දෙනෙක් මහා සුබද්‍රා චුල් සුබද්‍රා සුමනා දේවී කියලා. ඒ තුන්දෙනා මේ දාන කටයුතු සංවිධානයේ දෙව්වා. ආ වැඩිමහල් දියණිය මේ දාන කටයුතු සංවිධානය කරන ගමන් බණහනෝ භවනා කරනවා නොබෝ කලකින් ඇය සෝවාන් වුණා. දෙවෙනි දිනේ සෝවාන් වුණා. තුන්වෙනි දිනේ සගදාගාමී වුණා. තමාදීන් එකම පුතයි කාලේ කියලා කාල පුතා කවදාකත් මේවා සංවිධානය වන්නේ නැහැ. කෙලිදෙලින් කාලය ගත කරනවා. එතුමා දිනක් කල්පනා කරා මගේ පුතා මේ විදිහට කාලය ගත කළොත් මට ඒක ලොකු ආවනම්බුවක්. ඒ වාගේ මාවැනි පියෙකුගේ පුතෙක් නොමග ගියොත් ඒක හොඳ නැහැ. එසා කොහොම හරි මුදලින් පොළඹවාගෙන හෝ මගේ පුතා මේ දාන ආදී පින්කම් සඳහා යොදවා ගන්න ඕන කියන අදහසින් එතුමා දිනක් පුතාමතා කියනවා පුතේ මං ඔබට කහවණු 100ක් දෙනවා අද ගිහිල්ලා ජේතවනාරාමෙට ගිහිල්ලා සිල් සමාදන් වෙලා එන්න ඕන බොහොම සන්තෝෂයෙන් පුතා එදා ගියා සිල් සමාදන් වෙන්න සිල් සමාදන් වෙලා ආවා පසුවදා උදේ ආපු ගමන් කියනකෝ තාත්තේ කහවණු 100 දෙන්න ඇයි පුතා මේ කැඳ ටිකක් බොන්න? මේ කැවිලි පීලකලා තියෙනවා. මේ ආහාර පාන ගන්න නෑ තාත්තේ මට ඒව මොනවාක්වත් ඕනේ නෑ කහවණු සීයෙන්. ඒ පුතා කහවණු සීය අරන් තමයි එදා ආහාර පාන ගත්. දැන් දින කීපයක් ගත වුණා. එතුමා කල්පනා කරනවා පුතා දාසිල් ගත්තට බනහලා එහෙම එමිල්ලා හිතේ කිසිම දියුණුවක් ඇති කරගෙන නැහැ. ඒසා හිතේ දියුණුව ඇති කරවන්න ඕන. හොඳට බනහන්න අවස්ථා සලසා දෙන්න ඕන. ඕනෑම කෙනෙක් මුදලින් පොළඹවාගෙන වුණත් මේ වාට යොදවන්න පුළුවන්. එසේ කල්පනා කර අනාථ පින්නික සිරිතුමා පුතාට කියනවා පුතේ මං පුතාර කාරු 1000ක් දෙනවා. හැබැයි අද ගිහිලා සිල් සමාදන් වෙලා ලෝතුරාබ්දයන් වහන්සේගේ බණ අහලා බණපදයක් පාඩම් කරන් ඇවිල්ලා මට කියන්න ඕන. අන්න එතකොටයි මං කහවණු 1000 දෙන්නේ. එදා පුතා කල්පනා කර ලොකු ලාභයක්. හුඟක් සෙල්ලම් කරන සල්ලි හම්බ වෙනවා. ඔය එදා ගිහිල්ලා ලෝතුරාබ්දයන් වහන්සේගේ ඉදිරියෙන් මිදගෙන දෝත් මුදුනේ තබාගෙන එක වචනයක් මගහැරෙන්න නොදී හොඳට බනහාගෙන අහගෙන යනවා. මොකද මේ බනහන්නේ මනපදයක් පාඩම් කරගන්න. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ අපි වාගේ නොවේ. උන්වහන්සේ පිරිසේ සිත් බලන හොඳට චරිත අධිමුක්ත ආදී වශයෙන් මේ පුද්ගලයා කුමන ආකාරයට පාරමී පුරාගෙන ඇවිල්ලා තිබෙනවද? කුමන ආකාරයට ඉන්ද්‍රියංගේ දියුණුවක් තිබෙනවද? නොදියුණුවක් තිබෙනවද? මොනවාද වැඩිපුර තියෙන්නේ? මොනවාද අඩු කියලා බලලා ඉන්ද්‍රියන් සමතත්වයේ ගන්න පුළුවන් ආකාරයට බුදුරයන් වහන්සේ සුසුසු පරිදම දේශනා කරන්නේ. මෙන්න මේ ධර්ම දේශනා කරන ගමන් බුදුරයන් වහන්සේ අදිස්ථාන කළා. මේ කාල පුතාට වචන පාඩම් නොහිටියවා ධර්මය ආબોධ වේවා කියලා. ඒ වගේම බණහල නිමව මොන විට සෝවාන් මගින් නිවන් ආબોධ කරගත්. පසුවලා කලබලයේ ගෙදර ගියේ නැහැ. අර බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය තමාගේ මාළිගයේ දානෙට බලින්නේ යම් වෙලාවකද එදා සංඝ පිරිසේ පස්සින්ම ගමන් කරනවා සාමණේර හාමුදුරුවක් වාගේ බිමට හෙළූ දැස් ඇතුව සංවර ශීලීව එදා මේ කාලපුතා මාළිගයට පැමිණි තාත්තා තේ පියතුමාත් කහුණු දාහේ පොට්ටනිය ගැට ගසාගෙන හිටියා පුතාට ආපු ගමන් දෙන්න නෝත් බැලුවා අද නම් වෙනදා වගේ නෙමේ පුතා ලොකු වෙනසකටපත් වෙලා කොහොම නමුත් මාළිගයට ආපු ගමන් කහවණු දුන්නා බාරගත්තේ නැහැ. කොහොමවත් බාරගත්තේ නැහැ. පස්සේ බුදුපාමොක් මහා සංඝරත්නයේ දන් දීලා බණාල ඔක්කොටම පස්සේ බුදුරජාන් වහන්සේට බදාලා ස්වාමීනි භාගතුන් වහන්සේ මගේ පුතා පුදුම කෙනෙක්. කලින් දවසේ මම යව්වා සිල් ගන්න කියලා එදා ආපු ගමන් කහවණු ඉල්ලුව මං කහවණු 100ක් දෙන පොරොන්දුව පිටයි සිල් ගන්න යව්වේ. කහවණු දෙනකම් පසුවදා ආහාර පාන පවා ගත්තේ නැහැ. අද ඊයේ මම යව්වේ කහණු 1000ක් දෙන්නම් බලපදයක් පානම් කරන් එන්න කියලා. අද මම කහවණු දුන්නා වූ කහවණු ගන්නෙ නෑ. ඒ වෙලාවේ ලෝතර බුදුරයන් වහන්සේ වදාළ පතව්‍යා ඒක රාජ්‍යේන සංගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං කිය. මේ මහා පොළොවට රජ කෙනෙක් වෙනවට වඩා සියලු ලෝක ධාතුන්ටම අග්‍ර වෙනවට වඩා දහසක් නයින් ප්‍රතිමන්ඩිය සෝවාන් මගේ නිවන් අවබෝධ කරගන්නායක ශ්‍රේෂ්ඨයි කියන. ත්‍රිේන් බුදුරයන් වහන්සේ වදාළ දැන් පුතා සෝවාන් වෙලා කියන එකයි. ତර මේ සෝවාන් වුණාම කෙනෙක් සතර ආපාය යන්නේ නැහැ. කාම ලෝකේ නම් හත්වෙනි වතාව දක්වා පමණයි සැරිසරන්නේ. එළවෙට කවදාක සතර ආපායන්නේ සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුන නැති කරගන්න. ඒතර මේ පුතා එසේ සංයෝජනයන් ප්‍රහීන කරගත් ආර්ය උත්මේ බාටපත් වෙලා ඒ ශ්‍රීතුමා බොහොම සන්තෝෂයටපත් වුණා. මෙන්න මේ ක්‍රමයෙන් අනාථපිණ්ඩික ශ්‍රීතුමා දැන් තමාගේ මාළිගයේ දානශාලාවේ දන් දීම පමණක් නොවේ දුගේ මගේ යාචකාදීන්ට දහස් ගණන් අයර දන් දෙනවා ඒ වාගේම වස්ත්‍රාදී පරිත්‍යාග කරනවා බෙහෙත් පරිත්‍යාග කරනවා මෙහෙම කරන ගමන් නගරේ කොහේ හරි යම් කෙනෙක්ගේ දානයක් දෙනවා නම් ඒව සංවිධානය කරන්න යනවා. ඒ කාලේ අලුතෙන් කෙනෙක් දානයක් දෙනවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝරත්නයේ වරමාගෙන දාන දෙන අවස්ථාවලදී ඒ අය කල්පනා කරනවා මේ කටයුතු හොඳින් සංවිධානය කරන්න පුළුවන් අනාථ පිණිසිතුමා. එහෙම නැත්නම් විසාකාවට. ඒස අනාථ පිණිසිතුමා හෝ විසාකා මහා උපාසිකාව ඒ තමන්ගේ නිවෙස් වලට කැඳවාගෙන ඇවිල්ලා ඔවුන් ලවා දාන කටයුතු සංවිධානය කරවනු. මෙන්න මේ නිසා අනාථ පෙන්දික සිරිතුමාර සිදුවනා ඒ තැන්වල ගිහිලේ කටයුතු සංවිධානය කරන්න. තමාගේ දියණිවරු, එවාගෙන් පුතා තමාගේ මාළිගේ දාන කටයුතු සංවිධානය කරනවා. ඒ වැඩිමහල් දියණිවරුන් දෙදෙනාම සෝවාන් වුණෙන් පස්සේ තමයි යුග ජීවිතයටපත් උනේ. තුන්වෙනි දියණිය තරුණ කාලයේම හදිසියේ මලක් තරවි යන්න වගේ මිය ගියා. ඒතර පුතා දැන් ඉතුරු වෙන්නේ මෙතුමා මේ විදිහේ දාන ආදී පින්කම් කළා. සීල ආදී ගුණ ධර්ම දියුණු කළා. තමාලගේ සේවය කරන අය දහස් ගණන් හිටියා. ඒ සෑම දිනම සේවයට බඳවා ගන්නේ පුරුන්දුවක් කරගෙනයි. හදිස්සියෙන් තමයි එක්කෙනෙක් මගහැරලා තියෙන්නේ. පුරුන්දුව නම් මොකද්ද පොරේ සීල් ගන්න ඕන කියලා. එතුමාම සීලේ පිළිටවනවා. සීලේ පිළිටවලා ඒ දාන ආදී කටයුතු එතුමාගේ සියාටින් බොහෝ සෙයින් ඒවා පරිත්‍යාග කරන්නේ. මේ විදිහට එතුමා සිල් සමාදන් වීමට තමාගේ සීලම සේවකයන් පොළොමාගෙන තිබුණා. ඒ අයත් මාර්ගඵලලාභින් වුණා. ඉතින් මෙන්න මේ අනාථ පින්නික සිරිතුමා නිසා සවැත්නුරට මහා පුදුමාලෝකයක් ලැබුණේ. චූලානාථ පින්නික මහා විසාකා මහා උපාසිකාව ආදී වශයෙන් මා ධන කුවේරවරු මහා පුදුමාකාරී දාන ආදී පින්කම් කරා. එවාගෙම ධර්ම ශ්‍රවණය කරා. ඒ වගේම සීල සමාදන් වුණා භාවනා කරා. ඒ කාලේ 7 කෝටියක් තරම් විශාල ජනකායක් සමත් නොර සිටියා. ඔවුන් අතරින් කෝටි 5ක්ම සෝවාන් ආදී මාර්ගඥාන පලඥාන ලබාගෙන ආර්යයන් බවට පත් වෙලා තිබුණේ. ඒතරයි සෑම ආගම් අදහන හිටියේ කෝටි දෙකයි. එවාගෙම ඒනොත් වැඩි හරියක් බෞද්ධයෝ තෙරුවන් සරණ ගියාය. ඒතර මෙන්න බලන්න පින්වත් අපිට ගන්න හොඳ ආදර්ශයක් මෙතන තිබෙනවා. අද කාලේ සමාජයේ බොහෝ දෙනාට වෙලාව නැහැ සිල් සමාදන් වෙන්න. පොයි දින නිවාඩු දිනයක් කෙරුවත් එදා සිල් සමාදන් වෙන්න පහසුකම් නැහැ. අනේක විද කාර්යයන් බොහෝ දිනට යොදා ගන්න. එතකොට පින්වත් එදා ඒ අය ගොවිතැම් කරමින්, විලදාම් කරමින්, අමුදරුවන් පෝෂණය කරමින් රැකී ආරක්ෂාදී කරන ගමන් තමයි අර දාස් ගණන්, ලක්ෂ ගණන්, කෝටි ගණන් නිවන් ආબોධ කරගන්නේ. උදේ කාලයට සවැත්තුරු වැටේ තියෙන සෑම මාවතක්ම පිරීලා දානි අරන් යන අය සුදු වතින් සැරසිලා සන්ධ්‍යා කාලේ බණහන්න යන අය චතුමදුරෂ්ඨ පාන ආදී රැගෙන ගමන් කරන ඒ වාගේ ඒ විසාකා මහා උපාසිකාවට දරුවන් 20ක් පමණ හිටියා. ඒතර මේ දරුවන් දුවලා පුතාලා වශයෙන්, ඔවුන්ගේ මුණුපුරන් වශයෙන් දාස් ගාණක් පරම්පරාවේ තුමේට ඒතර මෙන්න මේ වගේ තමයි බොහෝ දෙනාට ඒ දූ දරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ කටයුතු ඔක්කොම කරන ගමන් තමයි අර දන් දීම්, බණ ඇසීම්, භාවනා කිරීම ආදී කටයුතු කළේ. ඒ පින්මාටි මින් ගණ තියෙන ආදර්ශය යම් කෙනෙක් සිල්වත් නම්, ගුණවත් නම්, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙනවා නම් මේ මහා පොළවත් උණ්ඩ නැමෙන ගතියක් තිබෙනවා. අද වාගේ ගොවිතැන් කිරීමට කෘමිනාශක, තෘණනාශක දාවශ්‍යුනේ නැහැ. පොළවේ යන්තම් වී ටිකක් තුනී කරනකොට ඒවා විශාල පඳුරු වශයෙන් හැදලා හොඳ අස්වැන්නක් ඇවිල්ලා ලැබෙනවා. නිසාගේ සිටින් විකාශනය වෙන ධර්ම ශක්තිය මේ පොළොවටත් වදිනවා. ආකාශයට ගමන් කරනවා. අනේ හුස්ම රැල්ල පවා දිව්‍යයන් සහිත ලෝකයාගේ හිතසුව පිණිස පවතින ගුණවත් පුද්ගලයාගේ. අනේ සායදා ගුණවත් පුද්ගලයන් විශාල වශයෙන් සවැත්වර සිටියා. ඒ කිසිම කෙනෙකුට හානියක් වෙන්නේ නැහැ. ආගම් ભેද, ಜಾති ભેද, කුල ભેද, පක්ෂ ભેද ආදී දුප්පත් ભેද වශයෙන් රණ්ඩු සරුවල් මොනවාක්වත් අනදබර කලකෝලා යුද්ධ ඇති උනේ නැහැ. හැම දිනාම තමාගේ පවුලේ සහෝදර සහෝදරියන් වගේ ඔවුනුන් දෙස මෛත්‍රී සිතින් බැලුවා, මෛත්‍රියෙන් කතා කළා, මෛත්‍රියෙන් එකතු වුණා, මෛත්‍රියෙන් විසිරී ගියා. කරුණා මෛත්‍රී පෙරදරි කරගෙන තමයි හැම දෙයක්ම කළේ. ගැටුම් වලින් තොරව සාමකාමී ජීවිත ගත කළා. තොපින්වාදී මෙතුමා මේ විදිහට දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම දියුණු කරලා හිට එතුමා ගමන් කරා පින්වත් ක්‍රමයෙන් දැන් තමාගේ ජීවිතයේ අවසාන තත්සන්ධ්‍යා සමයට පැමිණිය. එතුමා දවසක් කල්පනා කරා අද නම් මා මිය යනවා කියලා. එදා සරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ පිරිසක් තමාගේ මාලිගයට වඩමාගෙන ඇවිල්ලා සාකච්ඡාවකදීලා සතිපට්ඨාන සූත්‍රයම සජ්ජායනා කරවගත්. එදා පින්වත් එතුමා බුදු සරියුත් මහරහතන් වහන්සේ කරපු සාකච්ඡාවෙත් වැදගත් දෙයක් මා මතක් කර දෙන්නම්. සරියුත් මහරහතන් වහන්සේ අහනව අනාථපිණ්ඩික සිටුමාගෙන් මහසිතාණේ කොහොමද දැන් මේ වෙලාවේ වේදනාව දරන්න පුළුවන්ද? ඉවසන්න පුළුවන්ද? අනේ ස්වාමීනි හරිම අමාරුයි. හරියට ගව ඝාතකේ හිස වටා ලණුවක් ඔතලවතලා තිරින්ගයක් දාලා තද කරනකොට යම් කිසි වේදනාවක් ඇති වෙනවනම් අන්න ඒ වගේ දැඩි වේදනාවක් මගේ හදවතේ සාහිසිය ඇති වෙනවා කියලා ප්‍රකාශ කළා. බලන්න පින්වත්නි මේ සෝවාන් විචාරී උත්තමේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ඒ වුණත් බලන්න මරණාසන්න අවස්ථාවේ ඇති වෙන වේදනාව මේක එතුමාට පමණක් නොවේ ඔබ අපකාටත් මරණාසන්න අවස්ථාවේ ඇති වෙනවා. එතුමාට මේ විදිහේ හොඳට පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් උනේ සිහිනුවණෙන් ජීවත් වෙච්ච නිසා. සෝවාන් වෙච්ච ආර්ය උත්තමයෙක් නිසා මේ විදිහේ වදනක් මරණාසන්න අවස්ථාවේ ප්‍රකාශ කරන්න පුළුවන් වුණා. එහෙම නැතුව සීලයෙන් ගුණයෙන් තොර වෙච්ච වික්ෂිප්ත වූ මනසක් ඇතුව ක්‍රියා කරන පුද්ගලයාට මෙහෙම සාකච්ඡාවක් කරන්න හම්බෙන්නේ නැහැ. බලන්න අපේ ඇඟේ තියෙන මේ නහර ටික බුදුරයන් වහන්සේ මේ වාත හයක් දේශනා කරා මේ ශාරීරියේ තියෙන උද්දාංගම වාදය, එවාගෙම අදෝගම වාතය, කුච්චිස වාතය, කොට්ටස වාතය අංගමංගානුසාරී වාතය අස්සස පස්සාස වාතය කියලා. මේ අංගමංගානුසාරී වාතය අපේ ඇඟ පුරාම ගමන් කරනවා. ක්‍රමේ නහර ඔස්සේ ගමන් කරනවා මේ වාතය. ඒසා තමයි ක්‍රමානුකූලය ඒ රුධිරයේ තැන්වල පිටලා යන්නේ. ඒතර අපේ ඒ තොර මෙන්න මේ විදිහේ මේ තියෙන නහර ටික අපේ ඇඟ පුරා ගුරු වෙලා ගුරු වෙලා තියෙන නහර ටික ගැට ගහලා ගැට ගහලා දික් කරගත්තොත් හැතැම්ම ගානක් දිගයි. මේ තරම් දිග නහර ටික තමයි අපේ ඇඟේ ගුලි වෙලා ගුලි වෙලා තිබෙන්නේ. ඒතර මෙන්න මේ වාතය මේ ගමන් කරන ඇවිල්ලා මරණාසන්න අවස්ථාවේ හෘදේ වස්තුවට හිසට ඇවිල්ලා තද වෙනකොට දරාගත නොහැකි වේදනාවක් තිබෙනවා. මෙන්න මේක තමයි මච්චුනා පිහිතෝ ලෝ කියන්නේ මරණාසන්න අවස්ථාවේ ඇති වෙන දැඩි වේදනාව නිසා අර මරණයෙන් පස්සේ නැවත කෙනෙක් උත්පත්ති ලබා ගත්තාම පෙර ජීවිතයේ Tamanට අමතක වෙනවා. ඒ වගේම කාරණාවක් තමයි මෙලවින් චුත වේලා ගිහිලා මෞකසී ප්‍රේෂාන්දි ලබා ගන්න තැනත්තා දසමාසයක් හෝ ඊට සමීප කාලයක් බොහොම දුකසේ මෞකසේ ජීවත් වන්. මෞකසෙන් බිහි වෙනකොට දැඩි කම්පනයකින් පීඩාවකින් තමයි මෞකසෙන් බිහිවන්. අනේසාර කම්පණයෙන් මැරුණා. ඒ වගේම දැඩි දුක් නිමේ මෞකසේ ජීවත් වුණා. ඒ වගේම දැඩි පීඩනයකින් යුක්තව මෞකසෙන් බිහි වෙන පුද්ගලයාට පෙර ජීවිතයේ සම්පූර්ණ අමතක වෙලා යනවා. අද කාලේ අපේම බෞද්ධයන් පවා කතා කරනවා පෙර ජීවිතයක් තිබුණාද මතු ජීවිතයක් ඇති වුණාද කියලා මේ කාරණාව උපු කරන්නයක් අමාරුයි කියලා. මට කල්පනා වෙන මෙන්න මෙහෙම. අපි මව්කුසියේ හිටිය බව කවුද දන්නේ? කාටද මතක? මේ ප්‍රශ්නේ ඇහුවොත් මං හිතන්නේ හැමෝම ටිකක් දුර්මඟ වෙන්න පුළුවන් මට නම් මතක නෑ කියලා. අපි කාටවත් මතක නෑ. ඉතින් අපි අපිට මතක නැති වූ පමණින් අපි මව් කුසියේ හිටියේ නැහැ කියන්න පුළුවන් කමක් තිබෙනවා. නොයේ ක්‍රම වලින් අපි ඒක දාන්න. අන්න ඒ වගේ තමයි පෙර ජීවිත අපිට ඕන තරම් තිබුණා. සංසාරයේ කෙනෙක් කෙරවයක් නැහැ. සංසාරයේ කුයිතරම්ද කියලා කියන පුළුවන් කමක් නැහැ. ලෝතුරා බුදුන් වහන්සේලා 512000 අපේ මහා බෝසතාන් වහන්සේ බෝසත් අවදී දැක්කා මනෝ ප්‍රේධාන වා ප්‍රේධාන කාලවල ඒතර මේ ලෝකයේ පහළ වූ බුදුරයන් වහන්සේලා ඔච්චරද? මේ සූවිසි බුදුරයන් වහන්සේලා අටවිසි බුදුරයන් වහන්සේලා කියලා අපි කතා කරන පූජා පවත්වනවා. 512000 බුදුරයන් වහන්සේලා හිටි බාප කතා කරනවා. මේ ලෝකයේ පහළ වූ බුදුරයන් වහන්සේලාගේ සංඛ්‍යාව කියන්න ගියොත් මේ ලෝකයේ තියෙන ගංගාවල වෙලියට මදි පින්වත්. මීටත් වඩා ලෝතුරා බුදුරයන් වහන්සේලා ලෝකයේ පහළ වුණා. ඒ හැම ලෝතුරා බුදු කෙනෙක් මනන්තු අප්‍රමාණ වූ සත්‍ය නිවන් ආબોධ කර දුන්නා. අපිට පින්නා නිවන් දකින බැරි වුණා අපි නානාවිද මත ධර්මයෙන් අපි හිටියා අපි නිවන් දකින උත්සාහ කරේ නැහැ දැනුත් ඒක කරන්න ගියොත් අපි ලබාගත් බුද්ධෝත්පාද කාලේ මේ නාවනික්ෂණ සම්පත්තියෙන් ප්‍රෝණය ගත්තා වන්නේ නැහැ. ඒතර පින්වත් එදා මේ අනාථක සින්ද පින්නික සිටුතුමා සරියුත් මහරහතන් වහන්සේ සමග මේ සාකච්ඡාවේම කරලා බොහොම සිහිනුවණෙන් යුතුව මෙලෙවෙන් චුත වෙලා ගිහිල්ලා තවසා දිවි ලෝකේ මහා බල සම්පන්න දිව්‍ය පුත්‍රයෙක් වශයෙන් උපන්නා. උපන් ගමන් එතුමා බැලුවා මම මෙහාට ආවේ කොහොමද කියලා. එතුමා දැක්ක ජේතවනාරාමේ. ලෞතර බුදුරයන් වහන්සේ පිරිවරාගෙන සරියුත් මුගලන් ආදී මහෝත්තමීන් වහන්සේලා වැඩ ඉන්නවා දැක්කාම හරිම සන්තෝෂයක් එතුමාට එතුමා. එවිලේ මෙතුමා ආවා ජේතවනාරාමේ. හරියට වක්කලාට අධිකරන්තරන් කෙටි කාලයකින් තවුසාදී විරෝකෙන් අතුරු දහන් වෙලා ලෞතර බුදුරයන් වහන්සේ ගාවට ඇවිල්ලා සාකච්ඡාවක් කළා. අනේ සාකච්ඡාවේදී පාවිච්චි කරපු ગાථා ටික තමයි මම මේ අවස්ථාවේ මාතෘකාවේ තබාගත්. ඉදං හිතං ගේතවනං ඉසි සංඝේනි සේවිතං ආවුන්තං ධම්මේ රාජේනේ පීති සංයනනං මමේ කම්මං විඤ්ඤාච ධම්මෝ චේ සීලං ජීවිත මුන්තමං ඒතේන මංචා සුඤ්ජන්තේන ගොත්තේන ධනේනවා තස්මායි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අන්ත මන්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං එවං තන්ත විසුඤ්ඤති සාරිපුන්තෝව පඤ්ඤායේ සීලේනුපසමේනච යෝපි පාරගතෝ බින්කුං ඒතාව පරමෝසියා එතකොට මෙන්න මේ ගාථාවන්ගෙන් අනාථපිණ්ඩික දිවපුත්‍රයා ප්‍රකාශ කරේ මේ ජේතවනාරාමේ ධර්මරාජෝ ලෝතුරා බුදුරයන් වහන්සේ පිරිවරා ගත්තා වූ ඉසිසංග කිව්වේ මහා සංඝරත්නයටයි මේ මහා සංඝරත්නයේ වට වෙලා ඉන්නෝ දැක්කාමේ මට හරීම ප්‍රීතියක් සිතේ ඇති වෙනවා ඒ වගේම එතුමා ප්‍රකාශ කරනවා කම්මං විඥා ධම්මෝ ආදී වශයෙන් මෙන්න මේ සත්‍යාගේ පාරිශුද්ධත්වය ඇතිවන්නේ කුල ගෝත්‍ර වලින් හෝ ධනෙන් හෝ නොවේ. මේ භවනා වැඩීමෙන් සෝවාන් ආදී මාර්ගඥාන පලඥා ලබා ගන්නා වූ ආර්ය උත්තමයාගේ సంతානෙ පහළ වෙන. ඒ මාර්ගඥාන අවස්ථාවේ පහළ වන ආර්ය අෂ්ටාංග මාර්ගෙන් බව. එතමා එතන පෙන්වා කම්මං කියලා සෝවාන් මාර්ගඥානයේ පහළ වෙන චේතනාව කම වශයෙන් ප්‍රකාශ කරා. විද්‍යා කිව්වේ සම්මා දිට්ඨියටයි සූත්‍රයේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක මෙතෙන් ගන්න පුළුවන්. ධම්මෝ කියනකොට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග තුන ගන්න පුළුවන්. සීලං කියනකොට සම්මා සම්මා වාචා සම්මා කම්ම සම්මා ජීව කියන මාර්ගාංග තුන ගන්න පුළුවන්. ඒතර මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දියුණු කරගෙන මාර්ගඥාන පලඥාන ලබා ගන්නව නම් යම් කෙනෙක් අන්න ඒයින් තමයි මේ සත්‍යාගයේ පාරිශුද්ධත්වය ඇතිවන්නේ. එහෙම නැතුව ධනෙ නිසා කුල ගෝත්‍ර නිසා රූප සම්පත් නිසා හෝ නිලතල නිසා හෝ පුද්ගලයාගේ පාරිශුද්ධයක් දත්‍යයක් ඇති නොවන බව ඊතුමා ප්‍රකාශ කළා. ඒ වගේ ඊතුමා කියන වෙන්නේ මෙහෙම තස්මායි පඬිතෝ කෝස නිසා නැරවත් පුරුෂයා අත්තනෝ අත්තං සම්පස්සං තමාගේ අභිවෘද්ධියේ බලාපොරොත්තු වීම අභිවෘද්ධිය කියන්නේ මේ ලෞක වශයෙන් ලැබෙන කාම සම්පත් නොවේ නිවන බලාපොරොත්තු වෙනවා නම් යෝනිසෝ විචිනේ ධම්මං විදර්ශනා නුවණින් මේ නාම රූප ධර්මයන් නුවණින් දකින්න ඕන. අන්න ඒ ඒසේ කිරීමෙන් ඒවන් එසේ කිරීමෙන් තාත් ඒදී ඒ තත්ත්‍ය සත්‍ය අවිසුද්ධති පාරිසුද්ධත්වයටපත් වෙනවා. අර විදර්ශනා නුවණින් තමාගේ මේ පංචස්කන්ධයේ තිබෙන යථා තත්ත්වය දකින්න පුළුවන්. අනේ විදර්ශනා නුවණින් තොරව අපිට දකින්න පුළුවන් කමක් නැහැ. විදර්ශනා භාවනා නොකිරීම නිසා තමයි මේ ආත්ම දෘෂ්ටිය දැඩිශී ඇති වෙලා නානාවිද අඬදබර කලකෝලහල යුද්ධ මේ ලෝකයේ ඇති වෙලා තිබෙන්නේ. තුවන් තුවන් මුසා පේසුඤ්ඤ දණ්ඩාදාන සත්තාදාන කලහ ආදී වශයෙන් දේශනා සඳහන් වන්නේ තෝතා කියනෝ බුරු කියනෝ කේනම් කියනෝ පරුස වචන කියනවා ඒ වාගේ දනු මුගුරු ගන්නෝ අවි ආයුධ ගන්නෝ ඕනෝන් මරා ගන්නෝ මෙන්න මෙවැනි තත්වයක් ඇතිවන්නේ මේ දැඩි සක්කාදිට්ඨිය වැඩිකම නිසා මේක නැති කරගන්න විදර්ශනා භාවනා කරන්න ඕන. ඒ විදර්ශනා භාවනා කරන යෝගාවචරයාට මිහි තිබෙනා යථාර්ථය දැකීමෙන් ක්‍රමානුකූලව ඒ සම්මසන ඥාන ඒ වගේම නාම රූප පරිච්ඡේදක් ඥාන උද්‍යව්‍ය ඥාන ආදී නාම මහ විදර්ශනා ඥාන ලබා ගැනීමෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන්නේ මාර්ගඥාන පලඥාන උපදවාගෙන නිර්වාණ උපදවා ගන්න පුළුවන් නව ලෝකෝත්තර ධර්මයන් උපදවා ගන්න පුළුවන්කම තිබෙනවා. අනේ බව එතුමා මෙතෙන්දී ප්‍රකාශ කරා. ඒ වාගේ මෙතුමා මනුස්ස රෝගින කාලේ සරියුත් මහරහතන් වහන්සේට බොහොම ගරු කළා. මේ අවස්ථාවේ සරියුත් මහරහතන් වහන්සේ සමග සාකච්ඡා කරලා එතුමා මියගියේ. එසා සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳ ගුණ කතනෙකුත් මෙතෙන්දී එතුමා කළා. සාරිපුත්තෝ පඤ්ඤායේ සීලේන උපසමේනච යෝවිපාරගතෝ බික්ඛුේතා පරමෝසියා කියලා මේ සීලෙන් හා සංසිඳීමෙන් එවාගෙන් ප්‍රඥාවෙන් පාරගතය සංසාරයෙන් ඈතර වූ භික්ෂුන් වහන්සේලා අතර අග්‍රගණ්‍යලා සලකන්න පුළුවන් මේ සරියුත් මහරහතන් වහන්සේ කියන බව එතුමා ප්‍රකාශ කළා. එතකොට මේ සරියුත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති වශයෙන් කටයුතු කරේ. ඒතර උන්වහන්සේ බුදුරයන් වහන්සේගේ දක්ෂින ශ්‍රාවකයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර වුණා සරියුත් මහරහතන් වහන්සේ අනේසා ඒ හැම ප්‍රශ්නයක්ම ගැටලුවක් විසඳා දීමේ ශක්තියෙන් යුක්ත වේ. උන්වහන්සේ කටයුතු කළ නිසා සරියුත් මහරහතන් වහන්සේගේ වහන්සේ පිළිබඳ ගුණ කතනයක් මෙතුමා මේ අවස්ථාවේ ප්‍රකාශ කළා. ඒතර මෙන්න මේ විදිහට තමාගේ අදහස් ප්‍රකාශ කරලා බුදුරජාන් වහන්සේට වන්දනා කරලා බොහොම ගෞරවයෙන් ආපසු තමා දිවි ලෝකෙට ගියා. ඊට පස්සේ ලෝතුරා බුදුරජාන් වහන්සේ භික්ෂුන්ගේ ආමතාව දාලා මේ සාකච්ඡාව එතන සිට කිසිම භික්ෂුන් වහන්සේ නමක් ඇසුවේ නෑ, దేవතාව දැක්කෙත් නෑ. ඒ මේ නොපිරෙන තමයි මේ කාර්යයන් කරන්නේ. ආදනුයික් විදිහේ ක්‍රමවලින් ඒව කරන්න පුළුවන්කම තියෙන විද්‍යාව දියුණුයි. අනේසා දියුණු මනසක් ඇති බුද්ධලයට මේක පහදා දෙන්න තේරුම් කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ සමග සාකච්ඡා කළ අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා ආපසු ගියා දිවි ලෝකයට. ලෝතුරා බුදුරජාන් වහන්සේ භික්ෂංගයා අමතා මෙන්න මේ ගාථාවන් ආපසු වදාළ අනේසා මේ බුද්ධ භාෂිතයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේට ඇතුළත් වී තිබෙන්නේ මේ ගාථා. ඒතර පින්වත් දැන් මේ අවස්ථාවේදී කල්පනා කරගනිමු අපි මේ බොහෝම අමාරුවෙන් තමයි මේ උතුම් මනුස්ස ජීවිතයක් ලබාගෙන තිබෙන්නේ. අපි ලබාගත්තා මනුස්ස ජීවිතය වගේම අපිට මිනිසෙක් වශයෙන් කිසියම් අංගහීනතාවයකටපත් වෙලා නැහැ. අංග පරිපූර්ණ අංගෝපාංගයන්ගෙන් පරිපූර්ණ ජීවිත අපිට ලැබිලා තිබෙනවා. ඇස් දෙකක තියෙනවා, කන් දෙක තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, ශරීරය තියෙනවා හොඳ හිතක් තිබෙනවා. ඒ වගේම හොඳ බුද්ධෝත්පාද කාලයක අපි උපන්. ලෝතුරාබුදුරයන් වහන්සේගේ ධර්මයේ තාම නිර්මලව අද මේ ලෝකයේ පවතිනවා. ඒ වගේම අපිට කල්යාණ මිත්‍රයෙන් ඉන්නවා ධර්මයේ කියා දෙන්න, භාවනා උපදෙස් දෙන්න, වරද පෙන්වා දීමේ සූසු කල්යාණ මිත්‍රයෙන් අපේ සමාජයේ ඉන්නවා. ඒ වගේම සූසු දේශයක අපි උත්පත්ති ලබාගෙන තිබෙනවා. අද අපි මේ ශ්‍රී ලංකාව වගේ පහසුවෙන් සීලාදී ගුණධර්ම දියුණු කරන්න, භාවනා දියුණු කරන්න පුළුවන් රටවල් තව තියෙනවාද කියලා මා දන්නේ නැහැ. ඒත් අපේ ලංකාවේ හැම අංගයකම පරිපූර්ණයි. අනිසා මේ ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට පමණක් නෙමෙයි ඕනෑම කෙනෙකුට පොදුවිට ලෝතර බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කළ තිබේ. ආ බෞද්ධයාට ආගම් ભેද නැත්නම් ඒකයි. බෞද්ධයාට ಜಾති ભેද නැහැ. කුල ભેද නැහැ, පක්ෂ ભેද නැහැ, උස් පහත් ભેද නැහැ. සමස්ත ලෝකයාම බෞද්ධයාට එක පවුලක් වගේ. අනේසා මේ බුදුදහම අපි ආරක්ෂා කරන්නේ ඒකටයි. අපි මේ කාරණාව තීරුම් කරගත්තේ බුදුදහම තුලින්. අනේසා තමයි මේ බුදුදහම ආරක්ෂා කරන්න ඕන කියලා කියන්නේ බුදු ශාසනය ආරක්ෂා කරන්න ඕන කියලා කියන්නේ සමස්ත ලෝකයා කෙරෙහිම පතල මහා කරුණාවකින් වදාළ දහමක් බුදුදහම. මිනිස්යාට, දෙවියාට, බ්‍රහ්මයාට පමණක් නොවේ තිරිසන්ගත සතුන්ට පවා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන කටයුතු කරන්න පුළුවන්කමක් තිබෙනවා. බුදුරජාන් වහන්සේ අපාදේපාසී උපාභෝපා සියලු සත්‍යයෙන් කෙරෙහි පතල මහා කරුණාවෙන් ධර්ම දේශනා කළ තිබෙනවා. කාරණේ මේ සූත්‍රයේ මාඩම් කාරණා අපිට තේරුම් කරගත්තා මේ හොඳින් ආબોධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ත්‍යානීසා පින්වත්නි අප නිරන්තරයෙන්ම බණ අහන බොහෝ සීන් බලහනෝ අපි ලංකාවේ තරම් නිතර බණහන රටක් තවත් කොහෙද දන්නේ නැහැ. ඒතර ඕනෑ තරම් බණහන පුළුවන්. ඕන තරම් බණ කියන ස්වාමින් වහන්සේලා ඉන්නවා. නොයේ ක්‍රමෝණින් වල් බණ අහන්න පුළුවන්කම තිබෙනවා. බණ ධර්ම ඒ වගේම දහම් පොත්පත් ඉතාම සුලභයි. දැන් විවිධ භාෂාවලට බුදුදහම පරිවර්තනය කරලා තිබෙනවා, නම් වල තිබෙනවා. ත්‍රිපින්මාත් යාපි කොච්චර බණ ඇහුවත්, කොච්චර බණ කිව්වත් මාදී ආවි බණ පිළිපදින්න ඕනේ. බණ පිළිපැදීම සඳහා ආයි බුදුරයන් වහන්සේ දේශනා කර වදාළේ. බුදුරයන් වහන්සේට පුළුවන් කමක් නැහැ අපි අතින් අල්ලගෙන නිවනට එක්කා යන්න. බුදුරයන් වහන්සේ වදාළේ තුම්මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා පටිපන්නා පමුක්ඛාන්ති ජායිනෝ මාරබන්දනා කියලා. ඔබලාම සසරින් එතර වීම සඳහා කළ යුතු සමදේපස්තනා භාවනා වඩා හිත දියුණු කර ගන්න ඕන. බුදුරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරන්නේ මාර්ගය කියාදීම පමණයි. අනේසා අපේ ලෝතුරා බුදුරයන් වහන්සේ කිසිම අඩුවක් නැතුව අපිට තාම පැහැදිලිව මාර්ගය දේශනා කරලා තිබෙනවා. ඒ ධර්ම මාර්ගය අදා අපිට සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය වශයෙන් දැක ගන්න පුළුවන්. ඒතර අනේසා අප උත්සාහ කරන්න ඕනේ අපි මේ හැමදාම පන්සිල් සමාදන් වෙනු. ගුවන් විදුලි ආරම්භ කරන්නේ පන්සිල් සමාදන් කරබලා. ඒත් පන්සිල් සමාදන් වෙන වාගේම අපි පංචශීලය හොඳින් ආරක්ෂා කරන උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම අපි බණහනවා අපි සීලය රකින්න ගමන් කොහොම හරි භාවනාවක් කරන උත්සාහ කරන්න ඕන. අඩු ගානේ බුදුගුණ භාවනා, දහම් ගුණ භාවනා, සංගුණ භාවනා වෙන භාවනාවක් ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන්. ආනාපාන සිද්ධ භාවනාවේ වාහනයක යන්නේන ගමන් උනත් කරන්න පුළුවන්. තමාගේ කාර්යාලයේදී උනත් කරන්න පුළුවන්. තාම සුළු වේලාවක් හෝ කරන්න පුළුවන්. අනේ සා සුළු වේලාවක් හෝ අපි භාවනා කරන්න පුරුදු වුණාම අපිට මේ මත්පැන් අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම මත් කුඩු කියන වර්ගයක් තියෙන බව අපි අහලා තියෙනවා. ඒවා භාවිතා කරන්න පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ මේ භාමනා මාර්ගයේ යෙදෙනවා නම් මහා පුදුමාකාරී මානසික සුවයක් ලැබෙනවා. ඒ භාවනා කිරීමෙන් රෝග පීඩා වැළඳෙන්නේ නැහැ. අවදාකත් මානසික රෝග ඇති වෙන්නේ නැහැ. සීලම රෝග පීඩා සුව කර ගැනීමේ ශක්තියක් භාවනාවේ තිබෙනවා. ඒ භාවනා කරන එක්කිනාට හොඳ මානසික සුවයක් ඇතිව නිසා කායික රෝගාපාව අසුර කරගන්න පුළුවන්කමක් තිබෙනවා. අනේසා මෙලව සැප, පරලව සැප, නිවන් සැප කියන සෑම සම්පත්තියක්ම ලබා ගන්න පුළුවන් ඒ ලෝතුරා බුදුරයන් වහන්සේ වදාළේ ධර්මයට අනුව ක්‍රියා කිරීමෙන්. එදා ඒ අනාථ පින්නික මහා සිරිතුමා කෝටි ගණන් ධනය ශාසනයේ විරුවෙන් වැය කරලා එතුමා තමාගේ පවුලේ සෑම දෙනාම ආගමානුකූලව යොදවාගෙන ඒ හැම දිනාටම මාර්ගඵල නිවන් ආબોධ කර දුන්නා. එතුමා නිසා විශාල පිරිසක් නිවන් ආબોධ කරගත්. එතුමා මෙලෙමින් චුත වුණේ දේශකයා ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු නොවි බුදු කරුණාවෙන් මෛත්‍රී යුක්තව ධර්ම දේශනා කරන මනං ඒ දේශකයා සසර සැරිසරන්නේ කුණොත් අසංකේය වූ අප්‍රමේය කාර්යයක් උල්ලේ සැප ලබනු. ඒ ධර්ම දේශනාවෙන් ජනිත පින ධර්ම ශ්‍රවණයෙන් ජනිත පින යම් කෙනෙක් අනුමෝදන් වෙනවනම් ඒ පින අනුමෝදන් වන තැනැත්තාට කල්පයක් තරම් දීර්ඝ කාලයක් සැප ලබන්න පුළුවන්කම තිබෙනවා. අනේසා මේ පින් බෙලෙන් හැම දිනාටම මෙලොව පරලොව වාසනාවන්ත වී උතුම් අමා මහ නිවනින් සැසෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කරමු හැමෝම ඥාතියින් පින් දෙමු. ඉදං ඕ ඥාතීනං හෝතු ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා සම්බේ සන්තා අනුමෝදන්තු සම්බ සම්පatti සිද්ධියා ආකාසන්තා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසන්තා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසන්තා ච බුම්මන්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛාන්තු මේ දරුන්ති ධර්ම ශ්‍රවණය කිරීමෙන් සෑම දිනාටම මෙලොව පන්න වාසනාවන්ති උතුම් අමා මහ නිවන සැනසෙ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ දකුණු තලංගම ශ්‍රී ශාන්ති යෝගාශ්‍රම වාසී විනයාචාර්ය පූජ්‍යපාද ආબුරුගල ධම්මසිද්ධි ස්වාමින්වයන් වහන්සේ හෙළ නිවහල් ගති පෙරමුණ ගාවා හෙළ මිනිසුන් සතු බලමතු වේවා හෙළ ගති ගුණ නිතරම සුරකේවා හෙළ නාමෙත ලොව මල් පිබිදේවා